සම්මා සම්බුද්දස්ස යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් කිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සදා නොගත යුතුය විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස් නොබිනිය යුතුය රහස්හි රහස්හි නොබිනිය යුතුය න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනීයස්මින් මිහෙත මත්තන්තු වට්ටති කිව්හෙයි නාරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය.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 මේක දීලා තියෙනවා ඒ කතා නොකළ යුතු දැන් විහාරේ පින්දපාත කරන වෙලාවේ දානශාලා වගේ ඉති අපි ඊයේ ඔය කෙරුවට පස්සේ ඒක ශීපත් කරගත්තා. චෝදනා පත්‍රයක් තිබුණා අපේ ඉස්සර තිබුණ තත්ත්වයට වැඩිය පිරිහීමක් දැන් පේන්න තියෙනවා කියලා. විශේෂයෙන්ම විහාරදී දානශාලාවේදී ඉතින් ඒකට භාවනා ශාලාවත් ඇතුළු කරන්න ඕනේ විශේෂයෙන් පිරිමි පාසක මහතුරු ඒකේ මයි භාවනා කරන්නේ ඒකමයි ඉන්නේ. එතකොට ඒ පාරල දොරවල් අරනවා ගන්නවා. තාම එච්චරම පිරිසුදු නැහැ. ඒකට හේතුව උඩ භාවනා කරද්දී පල්ලෙහා කට්ටිය ඉන්නවා. කිසිම කෙනෙක් ඉන්න බෑ පල්ලෙහා. ඒකට හිටියොත් තමයි ඔය ඔක්කොම මේ අනවශ්‍ය ප්‍රශ්න තියෙන ඔක්කොමලා භාවනා කරන වෙලාවල් වලට ගහට එන්න ඕනේ.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 ආනසාලා පල්ලය. එළියේ ඉතින් මේ ඒක වෙන්න දෙන්න එපා. ඒ නිසා ඒ තලයේ ඉන්න වැඩිමලාම ඒකට අපි බලය දෙමු නැත්නම් හිතන පුද්ගලිකව ඇවිල්ලා මේ ඇඟිලි ගැහිම් කරනවා කිය. ඒ නිසා කඳුවට කරන්නේ භාවනා ශාලාවේ ඉන්න වැඩිමාලම ගිහිල්ලා උපාසක කෙනා බලනවා අහනවා ඒගොල්ලන්ගේ මේ වෙලාවට නාන්නේ ඇයි? මේ වෙලාව ඍජුව දන්නේ ඇයි? භාවනා කරන වෙලාව. ඒකට වෙලාව යොදා ගන්නද අනිතික පහට හැම කෙනාම අපි ඒකතිකා කරගත්තේ Taman ඉන්න කොටේ හන්දෑවේ පහට ගල අයින් කළා. ශාලා විස්තරන් උඩ දයා මාතේගේ මයිලා ඉන්නවා. දැන් සුදු ආමුදුත් එන්නම් කිව්වා. සංඝයා වහන්සේලා වශයෙන් ඒක පිහලා දාන්න ඕනේ වෙලාව. ඊට පස්සේ මාසිකට සැරයක් විශ්වකුටි ස්වාමීන් වහන්සේ කට්ටියගේ සහයෝගයෙන් මුළු ශාලාවම පිරිසුදු කරනවා එදාට යට පිළිමේ ඝාතක මහතුන්ගේත් පිරිසුදු කරගන්න පිළිමේ තියෙන ආමහන්නියෙන් කම්මැලි වුණා. පල්ලෙහාට ගිහලා බලන්න පල්ලෙහා ශාලාව පිරිසුදු කරගෙන ඉන්න හැටි. ඒක කරන ඔක්කොම කාන්තාවෝ. ඒගොල්ලෝ කරනවා. ඒ නිසා මේක අපි උඩටත් ගන්න ඕනේ. එතනින් ගියාම හැම කෙනාම ඒ බාහනසාලාට එන එක, සක්මන් කරන එක, නිත්‍යපතා කිරීම භික්ෂුන් වහන්සේලාගේ සාමණේර රත්නගේ සහයෝගයේ යන්තම් පතරනවා. ඒක නිසා අපි පැයක විතර කාලයක් ගත්තා ඒක සාකච්ඡා කරන්න. මොකද මේ සම්බන්ධ වුණා. මේ කාටත් විශේෂ කර හමුදා මධ්‍යස්ථානයක් කරගන්න යන්න එපා. නමුත් කෙනෙක්ගේ හැසිරීම තව කෙනෙකුට බාධා නොවන විදිහට කරන්න තියෙන එකම දේ තමයි කාලතරණයට වැඩ කරන්නේ. ඒක නැවත මතක් කරන එක අපත්‍යචි ලකුසාංශර කරන ගෞරවයක්. මොකද උන්වහන්සේ තමයි මේ කාලතරණ හදලා තිබ්බේ. අපි කරන්නේ ඒකට අනුයාත වෙන එකයි. නැත්නම් ඒක නැවත නැවත මතක් කරලා දෙන එක විතරයි. මේ සමහර වෙලාවට කට්ටිය දුර්වල වෙනකොට ඒ ජන්තවරුපත් කරන්න වෙනවා. ඇත්තටම කියනවා කිසි කෙනෙකුට මේ අපි එන්න කියලා ඇවිල්ලා නැහැ මෙහි. ඇවිල්ලා තියෙන විවේකේ හොයාගෙන ආවට පස්සේ අපිට කෙවිතක් කරන්න පිටිපස්සේ එලවන්න වුණොත් ඒක හරිම විල්ලජ්ජාව. නැත්නම් ඒක මේ වාදක මහතුන්නේ සංඝයාටත් කරන්න වෙලා තියෙනවා. විල්ලජ්ජාව කොච්චරද කියනවා. සංඝයාගෙන් ආදර්ශ ලැබෙනා වෙනකොට සංඝයා පිටිපස්සේ යන්න වෙනවා මේ එන අලුත් සංඝයාට උපාසක මහත්තුන්ට ආදර්ශයක් වෙන විදිහට මේක වෙන්න දෙන්න එපා. පහසුකම් ටික තියෙනවා. හැමදාම නැත්තල් නැහැ. ආයෙ ලඩක් ළඟමකට කරගන්න හම්බෙන්නේ නිසා ඒ ටික උනන්දුවෙන් සම්පාදනය කරන්න කියලා ව්‍යවස්ථාවේ තියෙනවා ඒක අංකයක් මම ඒක මතක් කරේ.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 මහරජ මේද පළමු දක්ෂුණු සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයනට වඩා මනෝඥ ඌද වඩා උතුම් ඌද සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයකි. මේක ඇත්තටම මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ප්‍රථම ධ්‍යානයේ විස්තර කරන හැටි තමයි ඒක. ඒ කියන්නේ එතනදී මේ භාවනා කරන කෙනා තමන්ගේ කාය පිළිබඳ දැනීම තියෙන්නේ කොහොමද? මැටි පිටකට වතුර දාලා අනලා ගඩොල් කපන මිනිස්සෙක් හෝ එහෙම නැත්නම් පැටිගාර නාන ක්‍රමයක් ඉස්සර තිබිලා තියෙන්නේ දැන් වගේ තබන් ක්‍රමයක් තිබිලා නැහැ. ඒ නාන සුණු කිඩ්මැටි වගේ જાතියක් ඇඟේ ගාලා ඒ නාන හුණු හැන්දෑවේ අන්ලා තියෙනවා. අන්ලා තිබ්බහම මේ මැටි පිටේ වැగిරෙන්නත් නැහැ.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 අන්තිම දවසේ පැය කහනකට ධර්ම සාකච්ඡාවක් තිබ්බා. තියෙන ඩයට් මම කිව්වා මම කිසිම දෙයක් කාටවත් උගන්නන්නේ නැමෙයි ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න එක විතරයි බලනවා. මුලත් ඔච්චරයි, වැදත් ඔච්චරයි, අගත් ඔච්චරයි. ඉතින් ඒ ලොකු අඳුර ඒ වෙලාවේ පූර්ණ සහයෝගයෙන් කතා කරේ මට. ඉතින් කිව්වා තියෙන කෙනෙක් තියෙනවා ප්‍රශ්න අහන්න කියලා. ඊට පස්සේ අර එයා හම්බෙන් ගෝල හම්බු ජපන් හම්බුදුරෝ කතා අරගෙන සාහිතික කතා තුනකට ඇහුව තුනේම කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න විතරයි. අපිට දෙනවනේ එහෙනම් ලයිස්තු මෛත්‍රී භානාව බුද්ධානුස්සතිය කායගත සතිය ආනාපාන සතිය ඇයි ඒ කියලා.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 කිසිම කෙනෙක් බෞද්ධත් අබෞද්ධත් තේරවාද උනත් පහයන් උනත් පිළිගන්න ලෑස්තිම නැහැ. මේ කය මේ තරම්ම පූජනීය ස්ථානයක් කියලා. මේ කය ගියාත පින් කරලා ලබාගත්ත මනුෂකය කියලා මේකට සාප කරන එක කොහිලාවත් කියලා ඉඳගන්නේ රුයිතිට. ඉඳගන්නේ කුරුසෙට එන ගැහුවා වගේ. එතන ඉඳලා තටමන. තටමනවා අනික් කට්ටිය කොහොම හිතනවාද කියලා බලනවා. අනික් කට්ටිය දිහා බලන ඒගොල්ලෝ ජොලිය වඩිලා ඉන්නවාද කියලා කිසිම කෙනෙකුට මේ කයත් එක්ක යාළුවෙට තේරෙන. ඉතින් මේකින් එහාට යන්නේ කොහොමද? මිත්‍යෙක් කියලා දුන ඔක්කොම සාමාන්‍ය ඵල වලට වැඩිය මේක ප්‍රණීතතරයි කියලා බුදුහාමුදුරු කියන්නේ අජාත රජුරවඬ. අජාත රජුරවඬ ඔහොම ඉන්න බෑ. තාත්තමරලා බඩ දානවා. උදේ ඉඳලා හඳ වෙනකන් ඉන්නේ දැවි දැවි. අපිත් ඉන්නේ වගේ. අපිත් ඉන්නේ අතීතය කල්පනා කර කර. අනාගතය ගැන කල්පනා කරන නැත්නම් අතන ගැන කල්පනා නැත්නම් අරය ගැන කල්පනා කර කර මේ කයත් එක්ක බොඩි නොලෙජ් එකත් එක්ක මේ කය පිළිබඳව හැඟීමක්වත් අනුකම්පාවක්වත් පිරිච්ච ගතියක්වත් විවේකයක්වත් මේ විස්රාමයක්වත් නැහැ. හැම වෙලාවෙම දෙකට කවුපණුවෙක් වගේ ගොඩ දාපු මාළියෙක් වගේ ගෑයි. මේ සාමාන්‍ය බලයේ මේක ගන්න පුළුවන් කිසිම කෙනෙක්ගෙන් කිසිම බාහිර දෙයක් නැහැ. ඒත් බුදු කෙනෙක් කිව්වේ නැත්නම් කවදාවත් ගන්නෑ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් ගත්තේ නැති කට්ටියක් නැහැ. හැබැයි හැම කෙනාටම භාවනා නොකරන කැසිනෝකාරීන්ට තරම් ප්‍රශ්න තියෙනවා. හැම කෙනාගේම ඔළුවේ තියෙනවා. හරක් මරු මිනිසුගේ තරම් ඔළුවේ ප්‍රශ්න තියෙනවා. මේ ඉන්න ඔක්කොටම. එහෙම නැත්නම් මිනි මරපු හෙට හෙට මරන් දින්න જાතිකවල ප්‍රශ්න තියෙනවා. හැබැයි එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒකට උත්තරේ තියෙන්නේ මේ ජොලියේ ඉඳගෙන හිටපන්. ඇවිදිනකොට මේ කයර ටිකක් ඔය පොරකන්න දෙන්නේ. කියන්නේ නිකන් මේ පිටිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් කොහොමද ඔච්චර සක්මන් කියන්නේ. මේගොල්ලෝ අහනවා දක්වන කොටන් වලට මුලමඳාග බලන්නද චේතනාව බලන්නද කොච්චර දුර බලන්නද කොච්චර වේගයකින් කරන්නද මේ ඔක්කොම <laughs> කිවි ඇවිදප නිකම් මේ කාටවත් ඒ කොච්චර අමාරුද බලන්න මේ සරල සත්‍යය අති අපි මෙහෙම සාකච්ඡා කරනවා අපි හිතන්නේ මේ ගෑණි විකසාදලා ගිය මිනිහගේ ඔළුව ගැන පොඩ්ඩක් හිතන්න එතන වෙර ගෑණි වෙන මිනිහෙක් එක්ක දඟලන මිනිහෙක් ගැන හිතන්නේ මේ මනුස්සයාට මේක මේක කවදා හරි උත්තරයක් වෙයි කියලා හිතන්නවත් පුළුවන්.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 සමය පළ කියන්නේ උඹට සැලුට් ගාපු සේවකයා අද සිවුරුදාම පමණින් උඹ වැඳුම් බඳිනවා. ඔන්න සමනපල සාමාන්‍ය වලන මේ ජීවිතේ. වැඩිචි කම මගේ අම්මා මට වැඳි. ඊට පොඩ්ඩකට ඉස්සලා මං අම්මට වැඳි. ඒ ව්‍යාචරය ධර්මනේ. ඕකට බුදුහමරෝනේ. බුදුහමර හදලා දීලා තියෙනවා. ඒ ටික දන්නේ නැතුව මේ අත්දකින්න පුළුවන් ටික දන්නේ නැතුවනේ අපි මේ සාමාන්‍ය ඵල හොයන්නේ. ශ්‍රවණ පයෝගෙන් කියෝ සමණෙන්ගෙන් බලාපොරොත්තු වෙනවා. සංඝයා මෙහෙම වෙන්න ඕන. දාන්න බාපුවක් නැහැ කියුණා දන්නේ. ඊයේ මේ මොනවක්වත් දන්නේ නැහැ. උන්දලට පෞල් ජීවිතයත් කා ගන්න බැරුව ඉඳගෙන ඉවිලා මේ සංඝයාගේ දේවල් බලන්න එනවා. ඉතින් අපිට කියනවා මේ අපි වැඩක් බලාගන්න. අපිට බුදු ආමතුරු කියලා දීලා තිනවා අපි කොයි වෙලාවෙ ජොලියේ ඉන්නේ. උඹට උඹට උනා කියලා බලන්න. ඒකටයි අපි මේ ඔක්කොම අතහැරලා දාලා ආවේ. සංඝයා ඔක්කොමත් ওই ජොලියේ නෑ. මේ සංඝයාට හරියට තියෙන දේශපාලන මේ න්‍යාය පත්‍ර.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 හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. බුදියාගෙන ඉන්නකොට හොඳට කය සකස් කරගනි. දනුකදී ගහන්න එපා. ඊළඟ සකස් කරගත්ත මේ සරලව ලිහිච්ච භාවයෙන් තියෙන මේ කය දිහා බලන්න පංකේ. මම අර සතිපාසලේ පොතේ ලිව්වා මේ ඉස්කෝලේ යන ළමයින්ට තියෙන ආතතිය. අපි ඉස්කෝලේ යන ළමයි නෙවෙයිනේ. ළමයින්ට උසස් පෙළ උසස් ජනප්‍රිය පාසලට යන්න ගියොත් රෑ 30 දඟලලා ලල්ලා බොල්ලල්ලා සෙල්ලම් කරන්නත් නෑ අම්මත් ගහනවා තාත්තත් ගහනවා ටීචර්ත් ගහනවා මල හොන්තුවව අපි නම් ඒ දවසවල ජී ඉස්කෝලේ ගිහලා ගෙදර එනකොට අතපය තියනවද කියලාවත් බලන්න අම්මට වෙලාවක් නෑ අප්පච්චි බලන ඔළුවෙන් උඩ විතරක් කෑලි අරනවා අම්මා බලන ඔළුවෙන් පල්ලෙහා කෑලි අරනවා ඇතුළට දැම්ම ගණන් කරලා එළියට දැම්ම එක විතර එහෙට කරන්නේ ඒ ඔය කියන බයිලා නෑ ඉතින් ඒ ළමෙන් තියෙන ටෙන්ෂන් එක ඊට පස්සේ ඉස්කෝලේ යන්න ගිහලා ෆේල් වෙච්ච එකයි ඉන්නවනේ අම්මට ගණන් ගන්නෙත් නැහැ අම්මත් මොනවාරි කුමාරක වැඩක් කරනවා තාත්තත් කරනවා උගන්වන්නෙත් නැහැ ළමයා ඉස්කෝලේ එන්නෙත් නැහැ කම්පියුටර් එක කරනවා සෙල්ෆෝන් එක නැනේ ඉන්නවා ඉතින් මං ගියෝ ඒ දෙන්න ගැන ඉන්නවලු දැන් මට තොරතුරු ලැබිලා තියෙනවා මේ සතිපාසල් නිසා. ඉතින් මං ලිව්වා මෙහෙම වෙනකොට සතිය පිටවන්නේ කොහොමද? ඒකෙක් ෆුල් ටෙන්ෂන් එකේ. පළවෙනි අවුරුද්ද සිස්සත්තේ. තාවේගේ සත්ත පහකට ගණන් ගන්නෑ. ගෙදර මිනිස්සුත් අධ්‍යාපනයක් නැහැ. ඉතින් මං කිව්වා මාළුවේ දිහා බලපන්. කොයි වෙලාවෙත් ජොලියෙන් ඉන්නේ. ටෙන්ෂන් එකේ තියෙන එකත් මාළුව දෙව බලනකොට ටෙන්ෂන් එක බහිනවා. බුදියාගෙන ඉන්න එකටත් පේනවා යකෝ මාළුව කවදාවත්ම බුදියන්නේ නැහැ. දැකලා තියෙන මාළුවට ඇස්පිල්ලක් නැහැ කියලා. මාළුව කොයිලාවත් ඇරලා ඉන්නේ. කම්මැලි වෙන්න බෑ. මං කෝ පූසෙත් දිහා බලවා. රාජාසනෙට නැගත් අජුර ඉලවන්නේ නැහැ පූසා. මොකද දක්නට ජොලි. බල්ලෙන් නැගන චිප් බල්ලා කියලා රජුට රාජ පුරුෂය දාලා ගහනවා. පූසන මොකුත් නැහැ. කෝකෙත් දිහා බලපන්. ඥානාරාම ස්වාමීන් දැකලා නැත්තම් ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ. කොයි වෙලාවෙත් ආසනේ හොබවනවා මිසක් කිසිම තැනක වෙහෙස කර ස්වරූපයක් නැහැ. ඇවිද්දත් gediy පිටින් ඇවිදිනවා. ආසනේක ඉඳගත්තත් හොබවනවා. මම බුරුමේ ගියාට පස්සේ මම දැක්කා ඇමරිකාවෙන් ආපු හාමුදුර කෙනෙක් බුරුම අග්ගමහා පඬිතුමා හම්බෙලා ලිටරචර් කිව්වහම අටුවක් ඒ ශාංශී ආවා එයාගේ සහෝදර හාමුදුරුවෝ ගාවට එයා භාවනා මධ්‍යස්ථානයක් කරනවා මාත් හිටියේ ඒකේ. මම දැක්කේ නෑ හැබැයි. මේ හාමුදුරුවෝ හැබැයි මම දන්නවා මොකද මෛත්‍රිකගේ හාමුදුරන්ට අග්ග මහා පඬිතුක හම්බෙච්චාම මෛත්‍රික ඇවිද්දා. ඒ හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට සැලකුවා. මම කයිට ප්‍රසිද්ධ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ භාවනා කරන හාමුදුරුවෝ ළඟට ගියාට පස්සේ සිටි එකේ වාඩි වෙන්න කිව්වා. දෙන්න සම සහෝදරයෝ. අර හාමුදුරුවෝ පිටිලෙල්ල එකකින් වාඩි වුණේ. පස්ස පැත්තේ එකකින් වාඩි වුණා. හාමුදුරන්ට ලැජ්ජයි අර පුටුවේ පටල වාඩි වෙන්නේ. එයාගේ ආසනේ දීවා හඳුර ෂෝක් එකට ආසනේ වාඩිලා කොහොමද කවද්දාවේ කියලා නර හඳුර භාගෙට එල්ලිලා එක එක ලෙල්ලක වාඩි වෙලා ඉන්නවා අර මේ භාවනා කරන්නේ නැති නිසා ලැජ්ජාව මම මුළු ත්‍රිපිටකයම දන්නවා අග්ගමහා පණ්ඩිතයි අනික මේ සහෝදර හඳුරත් එක්ක මෙහෙම සැපති වාඩි වෙලා ඉන්න බෑ කවුරුත් කරු දෙයක් නේ ෆොටෝ සෙට් එක තියෙන්නේ භාගෙට වාඩිලා ඉතින් ඉන්නෙම නිකන් තනි කකුලෙන් ඉන්නවා වගේ මේ කනපුව කකුලක් ඇදිලා වගේ ඕනම කෙනෙක් දිහා බලන්න මොන තරම් වෙහෙසෙද ඉන්නේ කියලා මේ එක තැනක්වත් මේ මේ දෙමිච්ච නැති තැනක් නැහැ මැටි පිටේ. ඒ වගේ කයේ කිසිම තැනක් නැහැ සතිය පිටුවක නැති. මුළු කයම දන්නවා. දෙක නැත්නම් පොඩි එකෙක් දිහා බලන්න. පොඩි එකම ජොලියද ඉන්නේ. වමනේ දානකොට බලන්න කට දිහා. කිසිම ඇඹුල් රහක් නැ බොක්කාරම ඉපයි. චූ කරනකොට දිහා බලන්න ජොලිය එකක් අර චූ කරනකොට ඇඟට ජොලිය ඉන්නවා. කක්ක ගැවුනකොට පුඩු බැල්ලෙන් හිටියත් එකයි උට යටි බැල්ලෙන් හිටියත් එකයි කක්ක ගැවුනයි කියලා. ඌට ප්‍රශ්න නැහැ අම්මට විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඌ ඒකේ රස්නේ දෙනකන් දෙල්ලම් කරපේ. එච්චරයි. ඌට දන්නේ කක්ක දන්නේත් නැහැ රත්තරන් දන්නේත් නැහැ කක්කන් කියලා කියන්නේ කෙසේ කිඩි වලට කෙසේ කිඩිත් එකයි කක්කත් එකයි. දෙකම කටේ දාගන්න. ඌට පැංගිකක්වත් අඹලක්වත් මොකක්වත් නැහැ. අපි අම ඉන්න කාලේ කියන්නේ පොඩි කාලේ අසුචි කෑවේ නැත්තම් ලොකු නම් බුලත් ටික කෑවට කට රතු වෙන්නේ නැති නිසා ටිකක් පොඩි කාලේ කාපන් කියනවා. කොහොමද අපිට ඒ සැප? අපි මේ මොනවද සමීකරණ වගේ හොයාගෙන භාවනා නොකරන්න තියෙන කාරණා කීය කියා. මේ ඉන්නේ ඉරියව්වේ. ආයෙසරක් කියවන සම්පූර්ණ සිංහලක විතර. මොකද මම හතින් දානවා කියලා කියයි කියාවි. මොකද මම එන්නේ ඉස්සලා දවසේ රෑ පැය භාගයක් ජපනට කියලා දීලා ආවා. තොපේ රටට මං ආවේ තොපේ තියෙන සංස්කෘතිය බලන තොපි එක එක්කත් භාවනා කරන්නේ කියලා. තද වුණා ජපන් ගෑණි. <laughs> ඔබ අන්තිම දැකලා මම මම දැක්කේ නෑ. තුබිල තියෙන මේ සංස්කෘතිය මම ජපානට ගියේ ජපාන ගැන ඔක්කොම කියුවා. ඊට පස්සේ මගේ ප්‍රශ්න දැක්ක විතර මේ ලොකු අම්කෝ කෑ ගහන්න ඔය අම්ක ඔක්කොම කියවලා ඇවිල්ලා තියෙනවා. ඌ ඔක්කොම දන්නවා. ඔය කියන දේ අහන කරබන් හිටපන්. එතකොට කියන්නුනා මට මේ කායයක සතිය පිහිටීමේ බුදුහාමුදුරු කොච්චර වටිනාකමක් දීලා තියෙනවද ඉඳගෙන ඉන්නේ කි. ඊහාමුදුරට මං කිව්වා මේක දේවස්ථානයක්. මේක බුදුගයක්. ධාතු මන්දිරයක්. මේ කයට පුළුවන් තරම් සැපසේ තියන්න පිරිසිදුව තියන්න මේක ඉන්ද්‍රනකොට සැපසේ වාඩි කරවන්න පාඩියල ජොලිය දිහා බලන්න මේ සැපේ මේ සමබරකම මේ කාමේ නෙවෙයිනේ වැක්කිරන කාමේ තිබ්බනම් ඕන්න මැටි පිටින් වතුර වැක්කිරනවා කියන්නේ වැක්කිරිලක් නෙමෙයි කවක සතුරු කරන්න කාය තිබ්බ නෙවෙයිනේ මම පట్టල වාඩිනවා වාඩිල පట్టල දාන්න ආන්න එක ලස්සන බුදුහාමුදුරු කියලා තියෙන හැටි අපි හුඟක් දෙන්න බලන්න හයියෙන් කියවන්න ඕනේ මහරජාණනි යම්සේ කපුවෙක් කපුවා කියලා කියන්නේ මේ මේ රජුරු හරි හාමුදුරු හරි නාවනකොට මේ මැටි ගාලා දැන් මේ ලංකා විපස්සනා ගියාම දැන් කරන එක.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 මැටි දාලා අඹරන්න. මේ මැටිත් වෙනම මැටි జాතියක් ඒක මේ කිරි මැට්ට කියලා ගන්නේ හැම තැනම නෑ. උඹස් මැට්ටත් ගන්න උඹස් දැල්ල. අරගෙන අඹරනවා. ඒක ගාලා රජුරු නාවනකොට හාමුදුරු නාවනකොට හාමුදුරු හෙළුවැල්ලෙන් ඉන්නේ. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් එලිපිට කරන්නේ නෑ. තමන්ගේ අත්‍යන්ත ගෝලයා තමයි කරන්නේ මුළු ඇඟ පුරාම මැටි ගාලා ඊට පස්සේ සාමාන්‍ය ජනතාගරයට දානවා ජනතාගරය කියලා කියන්නේ සවුනා බාත් එක ස්ටීම් කරනවා ඒකට ඉන්දියාව උතුරු ප්‍රදේශයේ ඒක අවශ්‍යයි මේ සෙම සෙමටත් වගේම මේ දේ තැම්පත් වෙනවා වැඩි ඒකට මේ මේ ගෝය එංගලන්තේ පන්තල් වල තියෙනවා නිව්සීලන්තේ පන්තල් වල තියෙනවා ගියාම දැන් අපි මේ එකක් හැදුවා අපි ඒක හැදුවේ අර චේම්බර් එකට දාලා ස්ටීම් කරන එක කරන්න ඉස්සෙල්ල මැටි ගහන්න ඕනේ.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 ඉතින් ඒ කෙනත් සමාජලාට කරබන ඉන්නවා මිසක්කා ඒකට ගන්නෑ මේ විරුද්ධ ලිංගික අය ගන්නෙත් නෑ. කාමයේ විශ්ෙන දේවල් කරන්නෙත් නෑ. ඉතින් ඒ මනසල කල්තම කපුව පිළිදෙන. යම්සේ කපුවේ හෝ කපුවේ කුඹේ අතවැසියේ හෝ ලෝහෝ තලියක නානසුණු බහ දියයිස ලෝහෝ තලියකුත් නෙවෙයි යෝග පාලීම ගන්න තියෙන්නේ. කංශ කංශ කියන්නේ බස් ලෝවලට කරා තමයි. සාමාන්‍ය කරන්නේ ගල් ගල් මේකක් ගන්නේ. ගලෙන්මයි හදන්නේ කන්ත බාණ්ඩ කියලා කියන්නම් හැබැයි ලෝහ තලියක් තමයි. මොකද ඒවා සාමාන්‍යයෙන් ඔය යකඩ පාවිච්චි කරන්නේ නැහැ ඔකට. අපි අනිත් උර පිළිඅරගෙන යන්කෝ. ලෝහ තලියක නානසුණු බහා ගිය විස පිඬු කරන්නේද? ඒ නානසුණු ඒ නානසුණු පිඬ ආවැදුණු ගිය ඇත්තේ හැමතැනම දියෙන් යුක්ත වූයේ. ඇතුළත පිටත මුළුල්ලම දියෙන් පැතිර ගියේ දිය නොවගුරුවන්නේ වේද මහරජාණනි එසේම මහනතිමේ මේ කරජ කයම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමේ මුළුල්ලම තෙමේ පුරාලයි මුළුල්ලම ස්පර්ශ කෙරේ ඔහුගේ සියලු අංගපසංග ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් ඇතිර වැද නොගත් කිසිද තැනක් නොවේ මහරජා මේද පළමු දැක් වූ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයට වඩා මනෝඥ ඌද වඩා උතුම් ඌද සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයකි.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 මේ දැනුම මුළු ලෝකෙම තියෙන මුළු හැම විශ්ව දැනුමකට වැඩිය වැඩි මොකද මේක කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. අනිත් ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එක. එහෙම නැත්නම් ණයට ගත්ත දේවල්. මේක 100%ක්ම යථා භූත ඥානෙයි. එහෙම නැත්නම් කය පිළිබඳ තමන්ගේ තියෙන අත්දැකීම මේක දන්නේ නැතුව තව කෙනෙක්ගේ කයක් අඳුර ගන්න අමාරුයි.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 කිසිම වෙලාවක මම මේ ජොලියේ ඉන්නවා කියන වචනයක් නැහැ. මොකද එතකොට ඉතින් මේ මනුස්සයාට ඒ මනුස්සකම හම්බුණාට බුද්ධෝත්පාද කාය ලැබුණාට අංගපතංග ටික හම්බුණාට බණ ඇහුනට සත්පුරුෂ සංසේවනයේ තිබුණට පැවිද්ද තිබුණට එකකවත් අයිතියක් නැහැ. එකකවත් අයිතියක් නැහැ ඉන්නෙම අතීතේ අනාගතේ කවුරුවර ගැන හිත හිතා කොතන හරි ගැන කල්පනා කරලා. ඉතින් ඒක පළවෙනිවට කියන්නේ අපල කියලා කියන්නේ. ඒසන් සාමාන්‍ය අපලේ. ඔක්කොමලා අද ඉන්නේ පුදුම අපලයක. මේ ලැබිච්ච මනුස්සකම මොන විදිහෙන්වත් හලකන්නේ. මේ ඉඳගෙන ඉන්න හම්බෙච්ච එක කද්දාකවත් සලකන්නේ නැහැ ලැබෙන්න තියෙන එකක් හෝ අරුත් ලැබිච්ච සැපක් හෝ තමන්ට ලැබිච්ච දුකක් හෝ අපලේ තමයි තියෙන්නේ ඉතින් නස්සතරකාරෝ ඉතින් සෑහෙන ගණක් හොයන ඒ අපල සනීප කරන්න එපායි සන්තෝෂෙන් ජීවත් වෙනවට මොන නැකතක්වත් නැහැ මොන මගුලක්වත් නැහැ ඌ ඉතින් කලිය ගැහුවත් ඉතින් ජොලියෙන් ඉන්නේ කුසල කලිය ගැහුවත් ජොලියෙන් ඉන්නේ තෙච්චරයි ඒ නිසා ඌට දෙන්නේ බුදුහාමරෝ ඉන්න ඕන ඌ කියලා දෙන්න විශේෂයෙන්ම බෞද්ධයන් මොකද බෞද්ධයන් ආස්ති කරලා තියෙන්නේ මේ ත්‍රිපිටකයක් කටපාඩම් කරලා විනයක් ඔළුවට දාලා අන්නම්මන නීති තර්ක කොටක් දාගෙන හැම වෙලාවෙම වැරදිච්ච විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ මේ අනුන් කරන වැරදි නිසා හිත නරක කරගන්න. ඒක ලියලා තියෙනවා මේ චේතෝ කියලා සූත්‍රේ තමන් එක භාවනා කරන කට්ටියගේ දොස් දකින්න මිනිහට කවදාවත් චිත්තේ හිතේ මේ සමාධියක් හරියන්නේ නැහැ. භාවනා කරන අනික් තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ දොස් දකින්න මිනිසයාට බුද්ධ ධම්ම සංඝ සහ සබ්‍රත්මචාරින් වහන්සේගේ දොස් දකින්න කෙනාට හිතේ කිසිම සාන්තියක් නැහැ. එයා හැම වෙලාවෙම තමන්ගේ දොස් දක් ගන්නවා. මෙහෙම හරි ඉන්න පිරිසක් එක්ක ඉන්න හම්බුණා. අනේ මේත් ලොකු දෙයක්. හොඳලා වැඩ හොඳ කරගත්තා. මම වැඩ මංගලව ගන්නවා කියලා ගත කරන මොහොත ජොලියේ ඉන්න දන්නවනම් දෙයියොත් බයයි. බ්‍රහ්මියොත් බයයි. තීරසනත් බයයි. කුයි එකවත් ළඟට එන්නේ නැති මීයා කගලා 아무තු යන්ත්‍රයක් නෙදීනේ 아무තු මේ මන්ත්‍රයක් තියෙන්නේ ගලේ ගහුවත් hina වෙලා ඉන්නවා මොකක්ද බය?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 ඒකට සම්මා කම්මන්තේ කියලා කියන්නේ. ඒකට තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඒක තමයි සීල කියන්නේ. ඉතින් ඉඳගත්ත හිතේ සතුටක් නැත්නම් සාමාන්‍ය ඵලයක් නැත්නම් ඉතින් ඒකට වෙන ඉතින් කියන්න සෝරි කියලා තමයි කියන්න තියෙන පව්. පව් ඉතින් මනුස්සයර පව් ඉතින් මොන කරන්නේ?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 දන්නවනම් ප්‍රශ්න මොනද? කොච්චර තිබ්බත් ඉඳගෙන ඉන්න බව දරගන්න පුළුවන්. කාට හරි කාටද පුළුවන් මේ ප්‍රශ්න තියෙන නිසා මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව නැති කරන්න මොන ප්‍රශ්නකටවත් බෑනේ. ආනේ කතා කරන වෙලාවට නම් අපි ධර්ම සාකච්ඡා කරන වෙලාවට. ඒ වෙලාවට කට්ටිය ඕල්මා ධර්ම සාකච්ඡා වෙනකොට කට්ටිය හොල්මන් මොකද මේගොල්ලෝ බලලා ඉන්නවා මේ රත්තරන් සමීකරණයක් හම් වෙයි. එහෙ නැත්නම් බුදුහාමරගේ විශේෂයෙන් හදපු යතුරක් හම් වෙයි. මේ භාවනාවට මේ විශේෂ ක්‍රමයක් හම් වෙයි කියලා හම්බ වෙයි බලලා ඉන්නකෝ. දැන් 8යි කාලය වෙලා තාතිනම් පැය භාගයක් විතර අපිට මේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් මම කෑ ගැහුවා වැඩි ඇති. හැකෙසේ නමුත් මම අවිලා හිටනවා අනික සම්බන්ධ වෙන අයට මම කියපු ටික හෝ පොතේ ලියලා තියෙන ටික හෝ Tamange භාවනා පිළිබඳව මට පහුගිය දවස් ටිකේම කමටහන් සුද්ධ කරන්න බැරි වුණා. ඒක ඉතින් මේ ඉදිච්ච දේවල් ඒ සම්බන්ධ වශයෙන් හෝ කීයටමත් තියෙනවා කරුණාකරලා වෙලා පාවිච්චි කරන්න. සතිය කියන එක අවබෝධ කරලා සතිය කියන එක තේරිච්ච කෙනෙක් නම් ඉස්ලාම ආනට ඔය සතිය කියන එක තේරුම් ගන්න තියෙනවා. කොහොමද මම යහොත් කියන්නේ මොකක්ද කියන්නේ. දැන් මම අහන ප්‍රශ්නයක් මේ සතියේ සතිපට්ඨාන සතිය, ඉන්දිය සතිය, බල සතිය, පොජ්ජංග සතිය මේ මාර්ගාංග සතියනේ. ඒක වර්ගීකරන්න ඉස්සෙල්ලා සතිය කියන එක කොහොමද වර්ණගන්නේ කිව්වම ඔන්න මට අල්ල මට කොනක් වෙනවා පටන් ගන්නවා. මම අහනවා මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ආපේ කරනවා.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 උරගා බලන මානසික තත්ත්වයක් යාර තියෙනවනේ එයා සතිය ඉන්ද්‍රිය මට්ටමට වඩා. එන හැම බාධාකින් බලන්නේ කවුරු වැට්ටුවත් අපි මේ අර මම බොනිකෝ දෙන්නේ මම එල්ලලා හිටියා උන් දෙන්න නෑ දැන්. කොච්චර ඌට පයින් ගහුවත් උණ නැගිටිනවද? මම බුරුම ගියාම හැමදාම ගේන උන් කඩදාසි වලින් හදලා දෙන්නේ උන් ගියේ වෙනවා ඒකයි වෙලා තියෙන්නේ. ඊයේ මම එනකොට දැක්කා මේ ප්ලාස්ටික් වලින් හදපු තියෙන පෙන්ගුයි. ඒ උට පයින් ගහපම කොච්චර පයින් ගවත් මෙහෙම වෙලා නැගිටිනවා. ඈ? නෑ ඒක ඒකත් කමල් ගෙනත් දුන්නේ ඒකත් දැන් අවුරුදු ගාණක් පරණලා ගිහිල්ලා. ඒ වගේ ඕනම කෙනෙකුට පුළුවන් ඕනේ සද්දයක් එන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් එන්න පුළුවන් ලෙඩක් එන්න පුළුවන්. නමුත් සතිය හුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ උඩට හිටින්නේ කියන එක දැනගෙන ඒක පරීක්ෂා කරන සතිය. යා ඒක මට්ටමක් තියෙනවාකට ඕනේ කරදරයක් වෙච්ච අය කරදරෙ එපයි කියන්නේ. ආදී කරදරේ වුණාට පස්සේ මෙයා නලෙලයි උඩට එනවා. හුලං වදින්න නැත්නම් ඒ මට්ටම ඉන්ද්‍රිය සතිය යා දන්න කරදර කරපන් ඕන එකක් වලින් මට නැවත සතිය පිහිටුවීමේ හැකියාව නැති කරන්න කිසිම බාධාවකට බෑ.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 අංජබජල් වෙච්ච වෙලාවක්. ඒකට සතිය පිහිටියයි කියලා හිතුවොත් ඒකට සති බලය කියනවා. ඒ කියන්නේ මං හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට පිට ගිහින් හරි මම දන්නවනේ මම බුක් කීපින් තිබුණ නිසා. පොත් බීමක් කරන නිසා අන්නේ නිසා පිට ගිය වෙලාවේදී නැවත ගැනීමෙන් ලබන thrill එක අපි කියමු. ඉන්ද්‍රිය සතිය කියලා. මම පිට ගිය වෙලාවෙත් මයිනක මොකද්ද මේ පොත් බීමක් වෙලා තියෙන්නේ. මට කෙලුණයි කියලා දන්නවා. අන්නේ කෙලුණයි කියලා දැනෙලෙදී හිටතරක් කරගන්න නැතුව යකෝ දැන් හරිනේ දැන් ඉතින් කෙලුණාට කෙලුණා දන්නවනම් ඒක සම්තිං නේ ආන්නේ කෙලවිච්ච වෙලා කෙලවිච්ච බව දන්න එක මට හරියට වයින් වචන පාවිච්චි කරන්න එපයි කියලා. ඉතින් ඒ අපිට පාවිච්චි ඒ හැදියාවේ තමයි මගේ හැදියාවේ වැරද්ද තමයි තියෙන්නේ. මොකද කෙලවෙනවා කියන එකේ කුණු හර්පෙකුත් තියෙනවා. මේ පරදිනවා කියන එක තමයි අපි සූදු කියලා කෙලවුණයි කියලා කියන්නේ. නේද? පෙරදුණයි. පෙරදිච්චිල පෙරදිච්චිකෝ දන්න ඕවට නම් බෑ මාරයට. වැරදුන බව දැනගන්න නැතුව පශ්චාත්තාපයෙන් තමයි කෙලස් වැටෙන්නේ. ඌ තමයි පරදින්නේ. ඌ විනාශයි. ගන්න දෙයක් නැහැ. පරදිච්ච වෙලාවෙත් පරදිච්ච බව දන්නවනම් මොන කරන්නේ? මුන්ගේ බලන්න තියෙනවා. ඉතින් මම පරදින් මොකද ප්‍රශ්නේ? අපි අපි කියමු මේ තමන් බස් එකේ ඉන්නකොට එහෙමම ඇඳුමේ මුත්‍රා ටිකක් ගියා. ඌ ඉතින් මොන කියයිද මොකද කරන්නේ? ඔයාගේ දෝෂෙත් නෙමෙයි මගේ දෝෂෙත් නෙමෙයි ගියා. <laughs> ඉතින් මොනව කරන්නේ? ඉතින් ඔකට ඉච්චෙද ඉති කරගෙන ඉතුරු ටිකනේ කරන්න තියෙන්නේ. ඔය දැන් ගියයි කියලා මැරෙන්න හදණ්ඩයි නඩු දාණ්ඩයි. දෙන්නේ එහෙම දෙන්නේ නැහැ. වමනේ ගියා. කොටියෙම හිතනද නාය හොටු කෑල්ලක් තිබ්බයි කිය. ෂෝක් එකට ඇඳගෙන ගිහිල්ලා හල්ලෝ කික ඇහිනා වෙනවා නාය හොටු කෑල්ලක් තියෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් එම් පැත්තට කතා කරලා මේ නාය හොටු කෑල්ලක් <laughs> අපේ ඔක්කොම ඉවරනේ. ඔක්කොම මේකප් ඔක්කොම ඉවරනේ. ඉතින් හරි ඕක ඕක අරන් දැම්මට පස්සේ ඉවරනේ ඉතින්. ඔය කබර ආප එකක් අත්තත් හොරි හැදිලවත් නෙවෙයිනේ. ඒකත් තියෙනවා නෑ ඔට්ටල තියෙන ඉවරනේ. කී දිනෙකට ටෙන්ෂන් එනවාද? කී දිනෙ පැනික්ද? කී දිනෙක මේ අපහසුතාවෙන් පස්සේ නයි භාගෙන් පෙල්ලුණයි කියලා සතිය කැඩුණයි කියලා සක්මණේදී පිට බැලුණයි කියලා මොන දේවල්ද මේක?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 ජනමාධ්‍ය කරන්නේ ඒකනේ. පොඩ්ඩක් බූස්ට් කරලා තිබ්බ ගමන් අයියා උඩ හස්කුර ගියා වගේ උඩ ඩෝ ගෑවට පස්සේ කෑලි කොහෙද හොන්නලා. අත්ත පහකට ගණන් ගන්න වැරදුනත් එකයි. වැරදුනත් එකයි, හරි ගියත් එකයි, නැති ගියත් එකයි කියන එකේ පළවෙනිම දේ තමයි පමාදේන කම්පතිති සති බලං.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 ට්‍රැක් කළා හරි ගියා නම් කියලා කියන්න පාන්නේ මහත්තයෝ ඔයාට ජොබ් ගන්න ඔයා කෙරුවේ මේ අතරමැදි අනිත් මගේ වැඩි හරි ගියා thank you. අනේ කියන්නේ එකෙක්ට කියන්න තියෙනවා. සංඝයා හිතන්නේ මේ අපිට වෙන්න ඕනේ කියලා. උතනයි සාපේ. එකක්වත් අපිට නෑ. අපිට තියෙන හිඟනකම විතරයි බුදුහාමුදුරු දීලා තියෙන අපිට නෑ නෑ. මට කැස්ස එනකොට එලබටු ගස් වල හැදිලා තියෙනවා. කැස්සට කොස්සට නෙවෙයි එදබටු. එලබටු ආවේ නැත්තේ මොකද කැස්ස එනවත් එක්ක. ඒ තෝපින් කරලා නැති ඉඳ වෙන මොකද අපිට කියන්නේ. එලබටු ආවොත් ඒක තෝ. සංඝයා හරියම දුරුලයි ඒක අර කතෝලික සභාවේ පාතරලට වෙච්ච ලෙඩේදී. අපිට මොනවද ලැබෙන්නේ කියලා හිතනවා. උපේන හැටි දන්නේ නැහැ. ලොකු සාංශ කියේ මහා තෙරුණාචනමක් වුණත් ඒක උපේලා ගන්න ඕනේ. අවුරුදු 20 ගියාට හම්බ වෙන්නේ නැහැ. නතේන තේරෝ හෝති යනස්ස පලිතං සිරෝ පරිපුන්න වයෝතස්ස මොගජින්නෝති උච්චති කෙස් පැහුනට නාකියා තෙර නමක් වෙන්නේ නැහැ ඒක පැදුරට නාක වෙච්චි නාකියෙක් හිස්මිනියෙක් විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියලා පැදුරට නාක වෙච්චි මොගජින්න නිකන් පැදුරට නාක වෙච්චි නාකියෙක් විතරයි කෙස් පැහුනට තෙර නමක් වෙන උපයන්නේ ඒ නිසා වර්ධින වෙලාවේ තමයි අපිට කනකොකා ඉගිලෙනකොට තමයි තේරෙන්නේ මේක කනකොකාද නිකං කොකාද කියලා. ඒ භාවනා ලෝකෙ මිසක් අනිත්යෙන් වලම කතා කරන්නේ නැහැ. කතා කරන බැගින් පරිදිච්ච මනස කේන්ති කියලානේ ඉන්නේ. වැඩිකොත් වෙන වැරදුනත් ඒක හේතුඵල ධර්මයක උත්තරයක් කියපන් ඕක කියලා. එයා කියන එක කියන එක හරි නෑ. සදාචාර සම්පන්න නෑ. ඒක නාස්තික දෙයක්. හරි ගියොත් විතරක් නම් උඩ පැනගෙන අවිල්ලා කාඩ් එකක් එවලා ස්තුති කරලා වැඩ කරනවා. වැරදුනාම කියන එක විතරයි සත්පුරුෂකම තියෙන එකත් බොහොම ආඩම්බරෙන් කියනවා. භාවනා කළා නෙවෙයි වැරදිලා තියෙන්නේ. මට නෙවෙයි බුදුහාමුදුරුවෝ වැරදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියේ බාපණ කරපන්. භාවනා කරන්න කියලා වැරදි සේරම බුදුහාමුදුරුවන්ගේ බය වෙන්න එපා. අපි භාවනාට ආවේ අත්තුකෝ ගත ඇරලා බුදුහාමුදුරුවෝ අපි පවරනවා. වැරදුනා කියලා කියනවා සාංශ නඩුව කරාදා. සාමුද්‍රික ප්‍රශ්න නැහැ මම ගාස්තු ගන්නවා මම පෙරකද රෝම්බ කරපණ කියලා භාවනා කරපන් කියලා බුදුහාම කියනවා අපිට මොකද අපිට ගිහිලා කියන්නත් ලැජ්ජයි බුදුහාමර ගාට අනේ බුදුහාමරනේ නඩුව පරාදයි භාවනා කරනවා. නිසා සති බලය දන්න මනුස්සයා නිවන කෙන මේ මහා ලොකු දැනීමස මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව නිතරම ඉන්නවා කතා කරන දේ කරන වැඩ තමන්ගේ ජීවන රටාව සුදුසු පොසිටිව් ටික විතරයි කියන්නේ. හරි ටික කියනවා. වැරදිද කියන කතාවනේ එයා දන්නේ. ඉතින් මගේ කර්මයට ආව මේ ලෙඩේට මෙව අනුන්ට කියලා මොකක්ද ඇති වෙන්නේ? කවුද ඉන්නේ හරි බලදාන්නේ. කාටද තියෙන්නේ මම කරන්න පුළුවන් කෙරුවෙක් ඉන්නේ කවුද? මේ මිනිස්සු හම්බ කරගෙන යන්නේ. තුංගෝ දෙනෙක් ඔතොරිටි එකට කෙනෙදිතුමා කිව්වේ උඹට උඹෙන් රටට නෙවෙයි පුතේ රටෙන් උඹට විය යුතු දේ හිතපයි. එතකොට කොහොමද ජනාධිපති වෙන්න පුළුවන්? රටෙන් උඹට වෙන්න ඕන දේ හිතනවා නම් මේ කෙලකෝටි ගාණක් ජනතාව මම මොන ජනාධිපතිකම කරන්නේ? උඹෙන් රටට වෙන්න ඕන දේ හිතපන් කිව්වා. හිතුවනම් ඒක බෑ. රටක් හදනවා කියන එක, සමගියක් ගන්නවා කියන එක අපි එහෙම නෙවෙයි. ආණ්ඩි හදනවා වගේ තමන්ගේ හාල් මිට දාන්න නැතුව අරුගේ හාල් මිටෙන් දැම්මෙන කඳ බොන්න බලන් ඉන්නවා. ඒ හත් දෙනාම ආඩි නම් තුන අතර විතරයි හම් වෙන්නේ. ආඩියක් බලමක් වෙනවා ඒ වෙන්නේ. ඒක අද සාසනේ අද ආඩියක් බලමක් කියලා එක්කෙනෙක්වත් තමන් කරන දේ කරන දේ කළ හැකි දේ කරන්නේ නැහැ. ඒකට හරි රිසර්ව් දෙක කරන්න ගෝ හැමීට. ඊට පස්සේ නොකරන වරදුන පෙරදුන අයිතිවාසිකම් වල බෙච්ච දේවල් සංඛ්‍යා වීදි වහිනවා. අපිට අරක දියාවු අරට මේක දියාවු අරක <laughs> මම යුනිවර්සිටි යන කාලේ මාෂල් ටිටෝගේ ඊවැඩියක් ඇවිල්ලා කකුල කපලා යුගොස්ලාවියා. ඉතින් සමාජවාදී පෝස්ටරයක් ගහතර පෙර දිනේ පාලමුඩ ටිටෝගේ කැපූ කකුල වහාම ලබා දියවු කියලා. <laughs> අධිරාජ්‍යවාදීනි ටිටෝගේ කැපූ කකුල කැපූ කකුල වහාම ලබා දියා. ඇත්ත ඇති. අපි ඉල්ලන හැම ඉල්ලක් කොච්චර අපි කාගෙන් හරි ඉල්ලනවනම් මොනවා හරි ඔය කපු කකුල ආපහු දියව කියන එක තමයි තියෙන්නේ අපිට බුදුහාමුදුරුවෝ කොයිද අයිතිවාසිකම් කියන වචනේ කියලා තියෙන්නේ මුළු ත්‍රිපිටකයේම කිසිම තැනක නැතිව අයිතිවාසිකම් යුතුයකම් වගේක් තියෙනවා බෙන් මෙන්ඩෝන් දෙ කරපන් ඔබ ඉල්ලවන පුතු විනාශය ඔබ මකරේ එහෙම දරුවෙක් ලැබුණා නම් ඒත් මුළු රාජ්‍යෙම ඉවරයි බෙන් මෙන්ඩෝන් දෙ කරපන් හැම වෙලාවෙම ඒක බලලා කෙරුවොත් මම දැක්ක මේ ළඟදී ඔය ගමන යනකොට මට ත්‍රිවිල් කාර් එකක් කියලා කිව්වේ. අනුන් පරද්දන්න උත්සාහ කරන්න එපා. අනුන් ජයග්‍රහණය කරන්න උත්සාහ කරපුවා ඒක තමයි ඔබේ ජයග්‍රහණය කියලා. කිසි කෙනෙක් පරද්දන්න උත්සාහ කරන්න බෑ. පරද්දපුවා ඒ දිනුවත් පරද්ද පරද්දනක් පරද්ද. කොයි හරි වැටලා ඉන්නකොට අත දීලා ජයග්‍රහණය කරන්න උදව් කරපන්. ඒක ඔබේ ජීවිතේට මතක් වෙනවා.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 අනේ වාග්මා එක සත්ත පහක සතිය පිටන්නේත් නැහැ. අසාර්ථකයි. ඉතින් සායිබ කිව්වලු ගමන් වෙහෙස නිසා වෙන්නේ නැති ගමන් නැහැ කරගෙන යනවා. දෙවෙනි දවසේ මෙයා හිතුව කොහොම හරි report එකක් ලියා ගන්න පුළුවන් කියලා. මොනම දෙයක් අර ලියන්න දෙයක් නැහැ අසාර්ථකයි. ඉතින් මෙයා කිව්වලු සාංශ මම වෙලාවට ආවා කම්ටාන සුද්ධ කරා කියන්න දෙයක් නැහැ. කියන්න තියෙනේ මට මට ලියා ගන්න ඕන දේවල් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කමටහන් හැමදාම කමටහන් සුද්ධ කරන්න කිව්වා. එච්චර ඒකයි කමටහන් ඇත්තටම. තුන්වෙනි දවසේ මේ වනස ඇවිල්ලා දැන් සායිඩ උඩ වාඩි වෙලා ඉනවා මෙයා ඉස්සරහින් සායිඩ හොඳ ගෝලෙ. මෙහෙම පොත දිගෑරගෙන උට ඇඬෙනවලු. ඒ කියන්නේ මෙයා කමටහන් ගුරුවරයෙක් දැන්. එතන ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානයක් කරන දෙනෙක් ඇවිල්ලා මේ භාවනා හරිය ගිහිල්ලා නැහැ. ස්වාමීන් වහන්සේ මම ආපහු යන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේ පොතෙන් මූණ වහගෙන කිවලු ඊට අඹ ගමන සම්පූර්ණ අසාර්ථකයි. මේ මම ආපහු යනවා කියලා. ඊට පස්සේ මෙහෙම ඉඳගෙන යා පොතෙන් වහගෙන අනනකොට සයිඩෝ දන ගහලා බිමෙන් ගිහලා පොත ඇතින් අලුව දාලා කිව්වලු හිත වැවෙනවා කිව්වලු. වහන වැඩෙනවා. මොකද <laughs> <laughs> කියන්නේ? mind is growing කියලා. Grow එන්න මේ භාවනා වැඩෙනවා. ඊතරම් පරිදිද්දිත් ඔබ දිගට කරනවා හැමදාම කවදාන් සුද්ධ කරනවා. ඒකට පොඩි පෞරුෂත්වයක් ඇතිවෙන්නේ ඔය අපි දන්න කරුණු කරුණ කියන පෞරුෂත්වයක් ඕනේ මට ආලෝක පෙන්වනවා මට උඩ ගියා මට කහපාට පෙන්වනවා කියන්න ඕනේ මට කිසිම දෙයක් නැහැ ඒ කමඨයන් සුද්ධ කරන්නට මං එනවා අපි කටින් අහුගන්නේ කමඨයන් සුද්ධ කරන දෙයක් නැහැ එක ඒගොල්ලෝ රහත් වෙලා මම දන්නේ ඉතින් මට වැඩක් නැහැ. ඉතින් රාත් වෙලානේ ඉතින් මම හරි බොහොම සන්තෝෂයෙන් මම සාදු සාදු මං ඉන්නකම් අවුරුදු තුනකුත් මාස 9ක් එක දවසක් කැරියේ නැහැ. එක දවසක් කැරියේ නැහැ මං ගිහිල්ලා හරි අහගෙන ඉන්නවා. මොකද එතන විතරක් හතරතුරු වෙන්නේ යන්න පල්ලෙයා කමට අංශුද්ධ කරන වෙලාවට.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 පැන්නනෝලුන් අරින්නේ නැහැ. ඊයේ යනකොට මම යනකොට රිට්‍රීට් එක ඉවරලා කට්ටි එනවා මට පුළුවන් තරම් ඕනේ වුණා මූණ ගහින්න නැතුව යන්න. නෑ ඔබ වහන්සේගේ මූණ බලලා ගියත් අවුරුදු ගානකට අපිට සන්තෝෂයක් වෙනවා සංස අපි ප්‍රයෝග කරා ස්ටිජිටිකව කාර්ක මෙතන තියාගෙන ඉන්න කියලා සංස එනකම් බලන්න.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 ඒ කියන්නේ පණිවිඩකාරයා නැහැ කියන එක ඇවිල්ලා ආපහු වාර්තා කරන්න කැමති නැහැ. ඌ ඉන්නේ බලාගෙන ඌ කියන එක. ඉතින් ධම්මනිසෙන් දැන් කරන්නේ අකෝ නෑ කියන එකත් උත්තරයක්. ඒක මම මමයි පණිඩරේ මට ඇවිල්ලා හාගි ඉස්සපන්. අපි කියන්නේ ෆීඩ්බැක් එක කියලා. අපේ ඒකට හොඳම දක්ෂකම දැන් අපේ පැත්තෙන් පුළුවන් තරම් යුතු ඇරලා තියෙනවා. කියන්නේ ඕන දෙයක් මට ඇවිල්ලා කියන්නේ මම කරලා දෙන්නම් කියලා බලන්න එකෙක් අපිට වාර්තා කිරීමක් නෑ කවදාකවත්. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ යුතු අපිට වෙන්න ඕන දේවල් කියලා. මම මේ අවංකව කියන්නේ හැම කෙනෙක්ම හිතන්නේ. එහෙම කවුරුවක්වත් කාටවත් බැඳිලා මෙතෙන් ආවේ මේ ස්ථාන කිසි දෙයක ඒක වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ වෙන දේ කරන්න මේ සුදුහාමුදුර ඇවිල්ලා මට චෝදනා පත්‍රයක් ගෙනාවා චෝදනා හයක් කරා. ආයෙම කිව්වට පස්සේ මම කොහේ චෝදනා තැයෙන ගන්න බෑ මම කියන්නේ. මේ පොඩි ළමයි වගේ ඉදිරිපත් කරගෙන මේ සංඝය අමතක කරලා. කාන්තාව වල්ලන භාවනා මධ්‍යස්ථාන හදනවා නිසරණවණේ අහක ගිහිල්ලා. ඔබ වහන්සේ උදේට නැගිටලා භාවනා කරන්නෙත් නැහැ. මම හතට බලනකොට ඔබ වහන්සේ කාමරේ බුදි. ඔබ වහන්සේ පින්නපාතේ එනකොට හැමදාම විනාඩි 5ක් 6ක් පමණයි. මේ සුද්ධ කරුණුනේ. ඇත්තනේ. භාවනාශාලා එක එකක් භාවනා කරන්නේ ඊට පස්සේ මං කොහරි ඔය කියන්නේ කල්පන් කොහරි ලොකු දෙයක් බයිලා කියන එක මේ උඹට තියෙන උඹ මෙතන දැන් උඹට මේකෙදි කරන්න තියෙන හරිය මොකද්ද මට මොකුත් බෑ වෙන මොකකටවත් බෑ තෝ මේ පිටිපස්සේ ඉන්න එක මේ කෝච්චියේ තොට ඒතිදි යමක් තේරෙන්නේ නැත්තම් මෙච්චර තේරිච්ච එක රයිට් හරි මට කරන්න පුළුවන් හරිය මම කරනවා ඔක ඉතර එහෙනම් ගේමට ලෑස්ති මම බැඩ්මින්ටන් ගහනවා බැඩ්මින්ටන් ගහනවා ටෙනිස් ගහනවා ටෙනිස් ගහනවා. උඹේ පැත්තට ගිය බෝලේ උඹට දාන්න බැරි නම් මේ පැත්තට මම තෙල්ලම් කරන්නේ මොකක්ද? පහුවෙන්ද ධර්ම සාකච්ඡාට ඇවිල්ලා දුන්න ලස්සන රිපෝට් එකක් මම ඒ ස්වාමීන් වහන්සේට දුන්නා. ස්වාමීන් වහන්සේ මට කිව්වා මගේ එක ලැහැක් කරන්න කියලා. මෙන්න සාන්ත ඔබ වහන්සේට තියෙන චෝදනා පත්‍රය. මෙන්න සංඝයාට චෝදනා පත්‍රය. මෙන්න මගේ චෝදනා පත්‍රය. මටත් තියෙනවා නම් කියන්නේ කියලා. මම කිව්වා ඔච්චර ලස්සනද බලපන් දැන්. මට ඇවිල්ලා කිව්වට පස්සේ මට ප්‍රශ්න නැති මිනිහෙක්. ඔබ ඇවිල්ලා මට කියන්න හදනකොට මයි ළඟ උත්තර තියෙන සංඝයාට කියපන්. ඒක කොච්චර දියුණුවද කියලා හිතන්නේ සංඝයාට කියලා කියන්නේ අපි ලොකු සංසේ හතර වෙනකම් බුදිනවා කියලා කියන්නේ. කියන්න ඕනේ ඒකනේ. ඊට පස්සේ මම කදා උඹේ කොටස කොට ආදි. මම කියනවා මගේ කොටස මෙහෙමයි. මම අද ඉඳලා හතරට නැගිටලා ඉන්න මං ආවේ නැත්තේ නියුමෝනියාව නිසා. 10ට පින්නපත යන්න බැරි උඹලා මෙතන ඉන්නේ හින්දා. එන්න එපා මෙතෙන්. මේ සාකච්ඡාවට කතා කරපළව. හැම එකනම ඇවිල්ලා කටුකුරු ගන්න ගියම කරන්න බෑනේ. කියලා බැලුවට පස්සේ ඒ හාමුදුරුව හරියට ලැජ්ජා වුණා. ඒකෙන් මේ සංඝයාට කෙනෙහිලක් වෙයි කියලා. අන්තිමට මේ හාමුදුරුව පොදු ගිහිලා කියලා විශ්වකුටියට කියලා තුන සාර්ථක සාකච්ඡාවක් පැවැත්තුවා. හැම කෙනාම Tamanට කළ හැක්ක කල්පනා කරයි කියලා. ඊට පස්සේ දැන් මම යන්නේ නිසා ඊයේ සංඝ සභාවට ඇවිල්ලා ඒ හාමුදුරුව ඒකම දැම්මා. අනේ සමා වෙන්න මම මේ සංඝයාට චෝදනා කරනවා නෙවෙයි. අපි පස්සට යනනම් අපිනේ වගේ කියා ගන්න ඕනේ. කවුරුත් නැහැ නේ මේකේ දෙවන්නේ. ධම්මජීව හාමුදුරුව සරුපසේ වපුරනවා. පල්ලෙහා. මේක නිසරු පොලවක් වෙලා. මේක ඉන්න කට්ටිය ඒකේ විවේකී අරගන්නවා. අපි මේ මං කිව්ව මන්ද මට ඔබට තේරෙනව නේ මම වැලැන්න පැත්තට මැස්ස ගන්න જાති විනිහෙක් නේ. මට මේ පිටිපස්සෙන් එන්නේ එන්නේ කියන්න වෙලාවක් නෑ. මට මේ ඉස්සරහට යන එකත් වැඩ ඉවර කරගන්න බෑ.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 ඊටසේ ඒ ආහම්දුරුවම බාර ගන්න මට මේ හැටි කොටසයි කරහයි කියලා සිතුවා ස්වාමීන් වහන්සේ සැරවැඩි. අපි දවස් සුමාන දෙකකට පස්සේ මේ අදහස දාලා සංඝයන්ට ලැබෙන සහයෝගය බල්ලා කරමු. මේ කවුද බන්දු ඉන්නවද එතන? අර වත් පිළිවෙත් වල තියෙන පොතක් අපි හරි ගසලා තිබ්බේ.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 ඒක කවුරක්වත් නැහැ. මේ අවචාවට ලක් කරලා කරන්න පුළුවන් කෙනාට වැටි කරගෙන යන්න පුළුවන්. ඒක සුදුහාමුදුරන්ට පටන් අරගන්නේ පොතක්. අන්න ඒකට ඒ මොනවද කියන්නේ කම්පියුටර් තියෙන ටික ලියලා දෙන්න. මම හිතන්නේ මේ අයෙකුටි මේ මේ පොඩි අයසුන්ද ලියාගත්ත පොත. MP book එකක් තියෙනවා නේද?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 මට පේනවා සංඝයාගේ තියෙනවා කියලා ගතියක් මෙව අපිට විය යුතුයි කියලා වගේ අදහසක්. ඒක නිසරණණෙන් ඇතිලා තියෙනවා. ඒක සංගාය නිසරණණ වෙච්ච වැරදි වැඩක්. ආවේ තමන්ගේ විවේකේ හොයාගෙන ඒක ඒක අඩු නම් ඒක විතරක් කියන්න අපිට වත් පිළිවෙත් වැඩි. විවැත් වැඩි කියවට නැති මට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් හැටි. ඒ ටික ලියලා ඒ ටික හදාගෙන එකයි කරන්නේ. මේ අවුගේ කාලේ මේ පෞද්ගලිකව මම දන්න කාරණාවක් ඒ කියන්නේ දැන් ඉහි ඉහි වැඩියට නිසන් වලට සම්බන්ධ වෙන කට්ටියට වැරදි පුරවාදා කරන්න බාර දෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒක මේ අහරියුත්තකින් විතර නොයෙන්නත් කරන්නේ කියන්නේ භාවනා කරන්න නිස්සාරණාලයට යනවා නම් තමන් භාවනා කරන විතරක් වෙන්න අනවශ්‍ය වලට සම්බන්ධ වෙන්න එපා කියන ආකාරයෙන් ඒකින් ස්වාමීනාස් මම හොඳටම දැක්කා මේ ගිහි සම්බන්ධ ගිහි පිරිස ස්වාමීනාස් විශේෂයෙන් වැඩසටහනට සම්බන්ධ ගිහි පිරිස ඉදිරියට නිස්සාරණාලේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න තියෙන බය වීම නිසා ගොඩාක් පසුපසින ආකාරයේ මම හොඳටම අත්දැක්ක සාහිත්‍යය.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 ඒක සංඝයාට දාන්න ඕනේ. සංඝයාට දාන්න යා ඔෆර් කරන්න ඕනේ. ඒ ප්‍රොජෙක්ට් එක තමයි මම කිව්වේ මේ බඳුට සුදුහම්තුත් එක්ක කතා කරලා දයටත් මම කියන්නේ පොත අරගෙන කියවන්නේ කියලා කවුරු හරි ආවට පස්සේ සුමාන දෙක හිටියට පස්සේ දිගට ඉන්න අහන්න ඕනේ මේකේ. ඊට පස්සේ එනවනේ දෙමාන් දෙක ඉඳලා ආපු ඕනම කෙනෙක්. ආපු ගමන්ම යාට වතක්ක සයින් කරන්න. එතකොට යා සමාජිකත්වය එනවනේ මට මට පුදුම සතුටක් ආවා මං ඉස්සන අවුරුදු 3ක් විතර හිටියට පස්සේ. මම මට විශේෂ බණක් අහන්න දීලා කිව්වා අද ඉඳන් ඔබ නේවාසිකයි කියලා. මන් දන්නේ නැහැ එහෙම නේවාසිකාගත කුබේදියා තිබුණයි කියලා. ඉතින් පැය 14 භාවනා කරනවා. කරපු දවසේ නාගදාස් ගාව ධම්මජීව බේනවා. තාමිෂාදෙන්ලා තේ වාසික. පිට හොත්න වැසිකිලි ටික ඔක්කොම මට රජකමක් හම්බුණා වගේ ඒ බුරුමකාරය බිහිලු නැහැ. 500ක් ළමයි ඉන්නවා දේශපනා පිරිමෙවුන් උන් වැසිකිළියේ කැත කරනටදී වැසිකිළියේ කැත කරන જાතිය. හැමතැනම කක්ක ගන්නවා. මම හරිම සන්තෝෂෙන් ගිහලා ඔක්කොම සුද්ධ කරනවා සංඝයාගේ වැඩන්නේ. මම අද ඉඳලා සමාජිකයි. මේ වාසිකයි. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ගත්තම මාව රැග් කරන්න ගන්නවා. බරවැට් ටික දුන්නා. ඒ දුන්නාට පස්සේ සතුටක් තියෙනවා අපි සමාජිකව. ඉතින් ඒ නිසා ඒක සම්බන්ධ කරන තරම් අංකේ අර විදියට දාන්න අලුතෙන් ආපු ගමන් දෙන්න බෑ මොකක්වත්. ඒ වගේ නිදිදී ඉන්නේ මේක බුද්ධ විදියට. සමාන දෙකක්වත් කාපු එක ආයේ ඉන්නවනේ. බත් කෑවනම් ගොන් ගහපම් බඩු කියලා අහලා තිනවද අඬ හැරයක් කමතේ තියෙනවා. බත් කාලා කමතේ බුදියන්නේ. හරක් දක්කන ඇඟ උඩට. ඉතින් ඌ නැගිටලා බඩ අත ගා කියනවා. ඉතින් ඕන් ගහවන. පත් කපන් වල ගොම් ගහපන් බඩෝ කියලා ඉතින් බඩට කතා කරලා තමයි අඳහර පාන්නේ. මේ කිසිම තැනක නිකන් කන්නේ අපේ අම්මගේ ඇතුලේ පන්සලේ ගිහලා අපි ජම්බෝල කනවා අනම්ම අඩු ගන්න තනකොලයක් ගලවලා වරෙන් පව් හිද්ද වෙනවා. අපි යන්නේ වන්දරටම කුසියටමයි කොණ්ඩ කැවුම් කන්න. ඇවිත් ඇත්ත එක හේපිලා කනවා බඩ පැලෙන අම්මා කොස්සේ එළියේ. ඊට පස්සේ කියනවා කරුණා කරලා වැලි ටිකක් අතු ගාපල්ලා නැත්තම් තනකොලයක් ගලවලා පව් සිද්ධ වෙනවා කියලා. ඒකයි ඒක කරගෙන යන්නේ. ඉතින් මම මෙච්චර වෙලා ගන්න මොකද මේ පල්ලෙහාද පොයේ කට්ටිය ඇවිල්ලා ඉන්නවනේ. පොයේ කට්ටිය අද සටන් තියෙනනේ. එන අපි මෙතනින් නැතර කරනවා විනාඩි පැයකට විනාඩි 15ක් කරන් තියෙන මම සතුටු අපි ධර්ම සාකච්ඡාවට වැඩි විනය කරනු අපිට අදාළ කරුණු ඉදිරිපත් කරගත්තේ. මම හිතනවා මම කාගවත් එහෙම හිත උලක් හිතමනාපයක් ඇති කරුවේ නැහැ කිය. හැබැයි මම දන්නවා මේට වැඩි කවුරු කවුරුත් ඒ සතිය උනන්දු වෙන්න නම් ඒ යුතුයකම් බහර ඒ ටික යන්න ඕනේ යුතුයකම් බාහිර ඉෂ්ට වෙන්න සති ඉෂ්ට වෙන්න. මේ දෙක අතර සමவாயක් පුද්ගලිකවත් සාමූහිකවත් සියලු දෙනාට අත්දකින්න ලැබේවා කියලා ධර්ම සාකච්ඡා මෙතන මතක කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගත්ත පල්ලෙහාට යන්නේ ඉතින් එහෙනම් අපි වන්දනා කරලා විස්තාවදාජාදී ගාථා සජ්ජායනා කරලා අපි සාකච්ඡා කරනවා